හොඳයි එහෙනම් අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. අරුණ මහත්මයා පෙරවන් සරණයි ස්වාමින් වහන්ස ස්වාමින් වහන්සේගේ අද ඊටමත් වටිනා දේශනාවේදී වැදගත්ම දෙයක් හිටියට මගේ හිතට වැදුනේ මම හිතන්නේ බොහෝ දෙනෙකුගේ හිතට වැදෙන්න ඇති ඒක විශේෂයෙන් මතු කරන්න ඕන කියලා හිතෙනවා සීලේ වැළකෙන කොටස ඒ කියන්නේ විරති සීලේදී අපි බොහොම ප්‍රසිද්ධ සීලේදී අපි කතා කරන්නේ කාය වචී සුචාරිතය පිළිබඳව. නමුත් ස්වාමින් වහන්සේ ඒ නොඑක ආකාරයෙන් දේශනාවේදී පෙන්වලා දුන්නා කාය වචී සුචාරිතය නිකන් ඇති වෙන්නේ නැහැ. ඒකට මනෝසුචරිතය සම්බන්ධ වුණේ නැත්තම් අපි බලෙන් අර මූලික தത്വයේදී කාය වචී සුචරිතය ඇති කරාට මනෝසුචරිතය නැතුව ඉහළ தത്വයකට ඒ ශීලය යන්නේ නැහැ කියන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ ඕකටම මට හිතුණා මගේ මතකයට ආවා දැන් අපි අපේ ධර්මයේ අපි ඉගෙන ගන්නවා විසුද්ධිය පිළිබඳව ශබ්ද විසුද්ධිය පිළිබඳව ඒකෙදි ඉස්සෙල්ලම දැක්වෙන්නේ සීල විසුද්ධිය. එතෙන්දි කියනවා ඔය කතාවම ටිකක් වෙනස් ආකාරයකට අපි අරක පුහුණු කරන්න හැදුවට මේ සියලුම දේවල් වීතික්‍රමණය වෙන්නේ ලෝභ දෝෂ මෝහ කියන ඒ මානසික தত্ত্ব තුන තියෙන නිසායි ඒක නැති කරන්න නම් අර ස්වාමින් වහන්සේ ඉස්සෙල්ලා සඳහන් කරපු ආකාරයට චේතනා සීලය ඒ කියන්නේ මනෝමය වශයෙන් හැම වෙලෙම චේතනාවක් ඇති කරගන්නවා අපේ හිතේ ලෝභය, ද්වේෂය, මෝහය නැතුව ඉන්න ඊළඟට කියනවා චෛතසික සීලය. ඒ කියන්නේ නිකම්ම හිතෙන தത്വයට ලෝභ දේශ මොහ නැති தത്വයට අර්ථ දියුණු කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ දෙක සිද්ධ වෙන්න සංවර සීලය කියන එක අවශ්‍යයි කියලා කියනවා. කොටස් පහකින් එතකොට තමයි අවිතික්‍රම සීලය ඇති වෙන්නේ කියන්නේ. ඒ වගේම අපූර්දයක් ඒ සීල විසුද්ධිය සඳහන් වෙනවා. සීල විසුද්ධිය ස්වාමීන් වහන්සේ අර කියපු විදිහට සම්පූර්ණ වෙනකොට අර රත විනීත සූත්‍රයේ මේ දක්වලා තියෙන හැටියට චිත්තවිසුද්ධි තත්වයට ඒ කියන්නේ ඉහළ සමාධි වලට යන්න පුළුවන් තත්වයට නිකම්ම සිත පිරිසිදු වෙලා සමාධි සංවත්තනික සීලය කියලා කියන්නේ ඒකයි කියන්නේ. ඉතින් මේකේ මේ හරිම වටිනා දෙයක් නේද ස්වාමීන් වහන්සේ. එතකොට අපි මේ අර මේ මේ සමාදන් වෙන සීලය තිබ්බට හැම වෙලේම අපි චේතනා චෛතසික තත්වයෙන් දියුණු කරන්න ඕනේ නේද අපේ සීලය. එතකොට අර පන්සිල් පද පහට වඩා ගොඩාක් එහාට ගිය එකක් අපිට තේරෙන්නම නැතුව තේරෙනවා තේරෙන්නේ නැහැ කියන්න බෑ. ඒක වෙහසක් නැතිව තැටවීමක් නැතිව හිතන කම සහ හිතෙන කම කියන එක අලෝභ අදෝස අමෝහ කියන தත්වයටපත් වෙනව නේද ස්වාමීන් වහන්සේ අනිවාර්යයෙන්ම දැන් අපි මෙහෙම කතා කරනකොට කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් දැන් මේ විදිහට මනස බලපානවා නම් ඇයි බුදුහාමුදුරුවෝ මෙතන මානසික කොටස ගැන කතා කරන්නේ නැත්තේ කියලා. කාය වචී සංවරය සීලය කියලා දක්වන්නේ ඇයි? මානසික සංවරය සීලය කියලා දක්වන්නේ නැතුව කියලා. එතකොට ඒකට හේතුව තමයි දැන් කායික වාචසික සංවරය ඇති වෙන්නේ චේතනාව මුල් කොටගෙන. ඒ නිසානේ මේක කියන්නේ අත්තතෝ අකත්තබ්බ විරති කත්තබ්බ කරන චේතනාදය. එතකොට මේ සෑම දෙයක්ම චේතනාවකින් තොරව සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ඒ පිළිබඳව ඇති වෙන චේතනාව තමයි සීලය වෙන්නේ. නමුත් ඒක භවෙන් භවයට පුරුද්දක් හැටියට පුහුණු කරගෙන වඩා සංවර්ධනය කරගෙන යන මට්ටමකට ගන්න නම් ඒ ඒ මොහොතේ ඇතිවෙන චේතනාව විතරක් ප්‍රමාණවත් නැහැ. ඒ චේතනාව නැවත නැවත මතුවෙන තැනට පුරුදු පුහුණු කරන්නට. ඊට ප්‍රතිවිරුද්ධ චේතනා ඇතිවීම වළක්වන්නට. ඉතින් අන්න ඒ සඳහා මනස පුහුණු කරගන්නට තමයි අපි අර මේ නිවන් අවබෝධ කිරීමේ වටිනාකම මේවා පුරුදු කරන්නේ කුමක් සඳහාද කියලාහි අර්ථය තේරුම් අරගෙන මේ කටයුතු කළ යුත්තේ. එහෙම නැතුව ඒ සීලය අර්ථය තේරුම් නොගත්තොත් අපි අර වෙන වෙන වැරදි තැන්වල එල්බ ගන්නට පුළුවන්. ඒ කියන්නේ තණ්හා වශයෙන් දෙව්ලෝක උපදිලා සැප විඳින්නට ඊළඟට දිට්ටි වශයෙන් සක්කාය දිට්ඨිය මුල් කොටගෙන ඊළඟට මාන වශයෙන් අනිත් අය හෙලා දකිමින් Taman හොවා දක්වන්නට මේ විදිහේ වැරදි පැතිවලට දැන් එතකොට කායික වාචසික සංවරය සඳහා චේතනාව මුල් වෙලා තියෙනවා ඒතර චේතනා මුල් වීම නිසා එතන සීලමය ගුණයකුත් සීලමය ශක්තියකුත් ගොඩ නැගිලා තියෙනවා. හැබැයි ගොඩ නැගිච්ච දේ අර ක්ලේශයන්ගෙන් ආවරණය වුණොත් ඒක විමුක්තියකට උපකාර වෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි මෙතන මනස හැම විටම මේ ධර්මතාවයන්ට ප්‍රතිවිරුද්ධ ක්ලේශයන්ගෙන් මුදවා ගැනීමේ අවශ්‍යතාවය තියෙන්නේ. ඒක අනුක්‍රමයෙන් වර්ධනය කරගෙන වර්ධනය කරගෙන ඉදිරියට යන දැන් ඔබතුමා කිව්වා වගේ රතවිනීත සූත්‍රයේ දක්වන උපමාව ගත්තන් පස්සේ දැන් රතවිනීත සූත්‍රය කියලට හැම දිනාට මොකක්ද කියලා ඔළුවට නැති වෙන්න පුළුවන්. එතනදී පුන්නහා මුද්‍රෝ සහ සරියුත්හා මුද්‍රෝ අතර ඇති වෙන සාකච්ඡාවක් කියවෙන්නේ. එතකොට සත්ත්වවිසුද්ධිය පිළිබඳ. සත්ත්වවිසුද්ධිය සීල සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි ආදී වශයෙන් ඒ කියාගෙන යන විසුද්ධි හත. එතකොට මේ විසුද්ධි හත කුමක් සඳහාද කොහොමද වැඩෙන්නේ කියන එක එතනදී පුන්නහාමුදුරුව පැහැදිලි කරනවා රත උපමාවක් දක්වන. එතකොට මේ රතවල රත උපමාවෙන් කියන්නේ පළවෙනි රතයෙන් යා හැකි දුර යා යුතු දුර දැන් අපි හිතමු රජ කෙනෙකුට එක නගරයක ඉඳලා තවත් නගරයකට යන්නට ඕන. ඒ නගරයට යනකොට දැන් ඉක්මනින් යන්න ඕන ගමනක් නම් පළවෙනි රථයෙන් මේ සම්පූර්ණ දුර යන්න ගියන් පස්සේ ගවයින්ටත් වෙහෙසයි. එච්චර දුර යා ගන්න පහසු නෑ. ඒ නිසා මේ රජුරෝ රථ හතක් ඒ රජුරුවන්ගේ ගමන සඳහා අර සේවකයෝ සූදානම් කරනවා. පළවෙනි රථයෙන් යම්කිසි දුරක් යනවා. ගිහිල්ලා ඒ රථය එතන තියලා ඊළඟ රථයට ගොඩ වෙලා එතන ඉඳලා යනවා. ඊළඟ රථයට ගොඩ වෙලා එතන ඉඳලා යනවා. මෙහෙම ගියන් පස්සේ අන්තිමට අන්තිම රථයෙන් තමයි අදාළ ස්ථානයට ළඟා දැන් එතකොට කෙනෙක් අහනවා ඔබ ඔබ වහන්සේ මේ රටේමද පැමිණියේ? දැන් එතකොට ඔව් කිව්වොත් ඒත් වැරදි. නෑ කිව්වොත් ඒත් වැරදි. ඇයි ඔව් කිව්වොත් වැරදි වෙන්නේ මේ රටේම නෙමෙයි මුල ඉඳන්වා. මේ රටෙන් නෙමෙයි ආවේ කිව්වොත් ඒත් වැරදි. ඇයිද? ඒ රටේනොත් ඇවිත් තියෙන නිසා. එතකොට මේක හරියට පැහැදිලි කරනවා නම් පැහැදිලි කළ යුත්තේ පළවෙනි රත්යෙන් ආයුතු දුර පළවෙනි රත්යෙන් ආවා ඊට පස්සේ දෙවෙනි රත්යට ගොඩ වුණා දෙවෙනි රත්යෙන් ආයුතු දුර ප්‍රමාණය දෙවෙනි රත්යෙන් ආවා ඊට පස්සේ තුන්වෙනි රත්යට ගොඩ වුණා මේ විදිහට ගිහිල්ලා හත්වෙනි රත්යෙන් ආයුතු දුර තමයි මේ ආවේ එතකොට ගමනාන්තයට ඇවිදින්නේ අන්න ඒ වගේ තමයි පළවෙනි විසුද්ධිය. ඒ කියන්නේ සීල විසුද්ධිය. සීල විසුද්ධිය කුමක් සඳහාද? චිත්ත විසුද්ධිය දක්වා පැමිණෙන්නට. දැන් ඒක චිත්තවිසුද්ධියක් බවට පත් වෙනකොට එතනින් එහාට අර සීලය ගැන තියෙන කරදර වෙන්න දෙයක් නැහැ. කරදර වෙන්න දෙයක් නැහැ කියලා කියන්නේ එතකොට මම මේ විදිහට සංවර වෙන්න ඕන මේ වරද නොකර ඉන්න ඕන කියලා මම ප්‍රාණඝාතයෙන් වළකිනවා මම අදත්තාදානයෙන් වළකිනවා කියලා සමාදම් වෙවි හිත හිත ඒකට බරක් දෙන්න ඕන නැහැ ඒ ප්‍රාණඝාත අදත්තාදානය සඳහා මනස සැකසෙන ඊට අදාළ හේතු අපි දුරු කරගත්තාම එහෙම නැත්නම් යටපත් කළාම తాවකාලිකව යටපත් කළොත් අපිට తాවකාලිකව ඒ ගැන කරදර වෙන්න දෙයක් නැහැ. දීර්ඝකාලීනව යටපත් කළොත් අපිට දීර්ඝකාලීනව ඒ ගැන වෙහෙසෙන්න දෙයක් නැහැ. සදාකාලිකව අපි ඒක ප්‍රහීන කරලා දැම්මොත් අපිට එතනින් එහාට කිසිවක්ම ඒ ගැන වෙහෙසෙන්න දෙයක් නැහැ. ඒ නිසා තමයි රහතන් වහන්සේලා එහෙම අරහත්ත්වයටපත් වුණාම උන්වහන්සේලා ප්‍රීතිවාක්‍ය දේශනා කරන්නේ කතං කරණීයං නාපරං ඉත්තත්තායාති කල යුත්ත චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා කල යුතු දේ කරලා අවසන් කළා ඒ සම්බන්ධව තවත් කරන්නට දෙයක් නැහැ එතකොට උන්වහන්සේලා හඳුන්වනවා කතකිච්ච කතකිච්ච කියලා කියන්නේ කෘත්‍ය කරලා අවසන් එතන අපිට මේ සීලය ගැන උනන්දු වෙන්නට සිද්ධ වෙන්නේ ඒ සීලයෙන් යා යුතු දුර යන්නට. චිත්ත පාරිශුද්ධිය තමයි ඒ න්‍යාය යුතු දුර. ඒ චිත්ත පාරිශුද්ධිය කියන තැනට ගියාට පස්සේ සීලයෙන් කල යුතු කොටස කරලා තියෙන්නේ. ආය සීලය ගැන දකලන්නට ඕන නැහැ. දැන් අර උදාහරණයකට ගත්තොත් අපි හිතමු දැන් හුඟක් වෙලාවට අපි සමාජය ගැන කතා කරනකොට මේ මුල ඉඳලාම දේවල් කරගෙන යන්නට ඕන කියලා. ඉංග්‍රීසියෙන් කියනවානේ grass grass root level එක කියලා. ඒතර මුල්ම මට්ටමේ ඉඳලා. ඒතර හැමෝම මේ grass රූට් ලෙවල් එකෙන් යන්න ඕන නැහැ. ඒතනත්තා දැන් යම් ප්‍රමාණයකට වැඩිලා තියෙනවා නම් එතනින් එහාටයි වැඩෙන්න එතනින් එහාට වැඩෙන්න අවශ්‍ය ටිකයි සකස ගන්නවා. අර ඉක්ම ගිය කොටස් ගැන දැන් කරදර වෙන්න දෙයක් නැහැ. ඒක පිළිලනවා. එතකොට තව කෙනෙක් අහන්නට පුළුවන් එහෙමනම් ඇයි අපි මේ හැමතිස්සෙම හැමදාම සීලය ගැන කතා කරන්නේ? මේ සීලය ගැන කතා කරන්නේ ඒකෙන් කෙරෙන්න ඕන කොටස සම්පූර්ණ වෙන තැනට තාම කෙරිලා නැති නිසා. ඒ කියන්නේ තාම අපි සීල පාරමිතා සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියට අපි පැමුණුනාට අපේ සීල විසුද්ධිය ස්ථිරත් නැහැ චිත්ත විසුද්ධිය ස්ථිරත් නැහැ අර සීල විසුද්ධිය සකස් කරගෙන චිත්ත විසුද්ධියට එනකොට ඔන්න අපිට තදංග වශයෙන් අර ක්ලේශයන් යටපත් වෙලා දැන් සීලය තුල අපට කිසි වෙහෙසක් නැතුව අර සිල් රැකගෙන ක්‍රියාත්මක කරන්න පුළුවන් මට්ටමකට එනවා. නමුත් අපේ චිත්තවිසුද්ධිය ස්ථාවර නැති නිසා ආපහු අපට කෙලස් මතුනහම ආපහු අපේ අතින් අර වැරදි අඩුපාඩු සිද්ධ වෙනවා. ආය අපිට මේක සුද්ධ කරන්න එතකොට විස්කම්පන වශයෙන් දීර්ඝ කාලීන වශයෙන් කෙලස් යටපත් වෙලා තිබ්බ වුණත් ඒව නැවත මතුවෙනකොට ආය අපි දුස්සීල පුද්ගලයන් බවට පත් වෙන්නට පුළුවන්. දැන් ওই පාර මේ ජාතක කතා හැම කියවලා බලනකොට පේනවා මහබෝසතාණන් වහන්සේ පවා දිගු කලක් ධාන වඩලා අභිඥා උපදවාගෙන අහසින් යන්නට පුළුවන් හැකියාවන් ඇති කරගෙන ගුණධම් වඩලා තියෙනවා පොඩි අවස්ථාවක් වෙනස් වෙච්ච ගමන් ආය අර කෙලස් මතුවලා කාමෙහි වරදවා හැසිරීම ආදියට යොමු වෙලා තියෙනවා. ඉතින් එහෙම වෙනකොට ආයේ අරව පුහුණු කරන්නට සිද්ධ වෙනවා. ඉතින් එතකොට අර මුලින්ම යනවා වගේ අමාරු නෑ යම් මට්ටමකට ඒවා ප්‍රගුණ කරලා තියෙන නිසා සිහි කල්පනාව අවදි කරගත්තාම නැවත සංවර වෙන්න පුළුවන්. නමුත් මෙහෙම මෙහෙම මේක කරගෙන කරගෙන ගිහිල්ලා ඊට පස්සේ මාර්ගඵල තත්වයට ආවට පස්සේ තමයි සදාකාලිකව ඒ ඊට අදාළ ක්ලේශයන් දුරු ඉතින් එහෙම වෙන තෙක්ම අපිට මේක මුලින් ඉඳන් මුලින් ඉඳන් නැවත නැවත පවත්වන්න සිද්ධ වෙනවා අතහරින්න බෑ. ඒ නිසා සීල පාරමිතා පුරලා ඊට පස්සේ අපි දාන පාරමිතා පුරලා ඊට පස්සේ සීල පාරමිතාවයි සීල පාරමිතා පුරලා නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවයි එතනට ගියාම අර දාන සීල දෙක අවශ්‍ය නැහැ එහෙම කියන්න බෑ දැන් සමාජය තුළ සමහරව කතා කරනවා දැන් අපි භාවනා කරන්න ඕන ඔය ආමිස දාන දිදී ඉඳලා හරියන්නේ ඔය සිල් රැකරකම ඉඳලා හරියන්නේ දැන් අපි භාවනා කරන්නයි ඕනේ ඒ නිසා ඔය දානේ සීලේ පැත්තකින් තියලා භාවනා දානේ සීලේ පැත්තකින් තියලා භාවනා කරන්න කියලා කියන්න පුළුවන් ඒ දානෙන් සීලෙන් ආයුතු දුර නැවත පහලට වැටෙන්නේ නැති මට්ටමට ආවනම් ඉතින් දානෙන් සීලෙන් යායුතු දුර තමයි ක්ලේශ ප්‍රහාණය. ක්ලේශ ප්‍රහාණය කරලා නම් ආ දැන් ඉතින් ওই දානේ සීලය ගැන කරදර වෙන්න දෙයක් නැහැ කියලා ඒක බැහැර කරන්න පැත්තකින් තියන්න පුළුවන්. පැත්තකින් තියනවා කියන එකෙන් අදහස් කරන්නේ ඒක ප්‍රතික්ෂේප කරන එක නෙවෙයි. රාතන් වහන්සේ දන් දීම නවත්තන්නේ උන්වහන්සේ සාංශාරික වශයෙන් ඒ කරගෙන ආපු සුචරිතය අන් අයගේ යහපත වෙනුවෙන් කරනවා. දැන් උන්වහන්සේට තවදුරටත් තමන් වහන්සේගේ චිත්ත පාරිශුද්ධිය සඳහා ඒ ගුණය මතු කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. දැන් ඒක මතු කරලා ඉවරයි. හැබැයි රහතන් වහන්සේ දන් දෙනවා අනුන්ගේ යහපත සඳහා. උන්වහන්සේට දැන් අමුතුවෙන් සිල් රකින්නට වෙහෙසෙන්නට ඕන නැහැ. හැබැයි උන්වහන්සේ සිල් රකින්න කොමක් නිසාද? ඒ උන්වහන්සේගේ ප්‍රകൃතිය නිසා. දැන් උන්වහන්සේට ක්ලේශයන්ගෙන් මිදෙන්නට නෛෂ්ක්‍රාම්‍ය සඳහා වෙහෙසෙන්නට ඕනේ නැහැ. හැබැයි උන්වහන්සේ නෛෂ්ක්‍රාම්‍ය ගුණේ යුක්තයි ඒ උන්වහන්සේගේ ප්‍රകൃතිය නිසා. ඉතින් එතනට පැමිණෙන තෙක් අපිට මේවා අනුක්‍රමයෙන් පුරුදු පුහුණු කරන්නට සිද්ධ වෙනවා. එතකොට අපි තේරුම් ගන්නට ඕනේ දැන් අරුණමතුක මහත්තයා විශේෂයෙන් මතු කළේ එතන මේ කාය වචී සංවරය තහවුරු වෙන්නේ මානසික සංවරය තුලින්. ඒ මානසික සංවරය ඇති කිරීම තමයි මෙහි මූලික පදනම මූලික අවශ්‍යතාවය. ඒ නිසා යම්කිසි කෙනෙකුගේ සීල සංවරයෙන් සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධිය ඇති වෙන්නට පසුබිම හදන්නේ නැතිනම් ඒ සීල විසුද්ධිය හැබැයි විසුද්ධියක් බවට පත් වෙලා නැහැ. ඒ කියන්නේ තාම අර ශික්ෂණ මට්ටමේ තමයි ඉන්නේ බලහත්කාරයෙන් අමාරුවෙන් තමයි රැකෙන්නේ. ඒ නිසා ඒක හැබෑවට විසුද්ධියක් හැටියට නිවන් මාගේ එයින් යා යුතු දුර ගියා කියන තැනට එන්න නම් ඒතනත්තාගේ ඒ කායික වාචසික සංවරය කඩා වැටෙන්නේ නැතුව එය මානසික සංවරය හා බද්ධ වෙච්ච මානසික සංවරය අවදි කරගන්න පුළුවන් මට්ටමකට සංවර්ධනය වෙන්නේ. අන්න එහෙම සංවර්ධනය වුණොත් තමයි ඒ සීලය පාරමිතාවක් හැටියට ඊළඟ පියවරට උදව් වෙන්නේ. එහෙමයි ස්වාමීනහස මම ඒ වගේම එතෙන්දි කාරණා දෙකක් අවධාරණය කරන්න බලාපොරොත්තු වුණා. ඒකට අපූර්ව පසුබිමක් ස්වාමීනහන්සේ හැදුවා දැන්. පළවෙනි කාරණේ තමයි ස්වාමීන් වහන්සේ දැන් චිත්තානුපස්සනා මට්ටමටවත් හොඳට දියුණුුනේ නැත්තම් කෙනෙකුට චේතනාව කොච්චර තිබ්බා වුණත් චෛතසික මට්ටමින් හැම විටම අලෝභ අදෝස අමෝහ කියන తত্ত্বය ඇති කරගන්න එක හිතන්න බෑ නෑ ඔව් ඒ ඒතර තියෙන ලස්සනම දේ තමයි අපි සීලය පැත්තක තියලා මේ මේ භාවනාව පැත්තක තියලා එහෙම එකක් නෙවෙයි මේ මේක එක දිගට යන මනස මූලික කරනවා ඒ වගේම ඒකේ ගැඹුරකට ගිහින් යනකොට තමයි හොඳටම මේ தത്വෙට එන්න පුළුවන් මේ සීල தത്വෙ. ඒ කියන්නේ ඒව ඔක්කොම ඒකාබද්ධ වෙනවා මේ ගුණාංග අපි අර මාර්ගාංග ගැන කතා කරනකොට කියවනේ මේ මාර්ගාංග කියන තැනට යනකොට සතර සතිපට්ඨාන සතර ඉද්ධිපාද සතර සම්‍යක් ප්‍රධාන පංචේන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග මේවා වැඩි දියුණු කරගෙන ගිහිල්ලා ඒ සියල්ලෙහි සම්මිශ්‍රණයක් තමයි මාර්ගාංග කියනකොට ඒ චෛතසික ධර්ම තුල අවදි වෙන්නේ. ඒ මනෝභාවයන් තුල අවදි වෙන්නේ. එතකොට අර එකක්වත් ගිලිහිලා නෙමෙයි. ඒවා ප්‍රගුණ කරගෙන ප්‍රගුණ කරගෙන ගිහිල්ලා ඒ සියල්ලෙහි සුසංයෝගයක් තමයි අතන එදෙන්නේ. එහෙමයි. ස්වාමීන් වහන්සේ කියපු ආකාරයට දැන් අපිට සීලේ වැඩක් නැහැ. කියලා මේ භාවනාව විතරයි ඕනේ කියන කතාවක් කියනවනම් මේක හරියට කාරණා නොදැන කියන කතාවක්. ඒක හරියට කරුණ වටහා නොගෙන මග වරද්දගෙන කියන කතාවක් එතන තියෙනවා. අනිත් දේ තමයි ස්වාමීන් වහන්සේ මට ඇතිවෙච්ච ප්‍රශ්නයක් තමයි ගැටලුවක් තමයි අපි ඇයි මේ කාරණේ කියන්නේ නැත්තේ? මොකද්ද කාරණේ? අපි පන්සිල් කියලා දෙනවා, දසසිල් කියලා දෙනවා. නමුත් අතන පෙන්වන්නේ මොකද්ද? වාචසික කායික වීතික්‍රමණය වීමට හේතු වෙන තැන. එතකොට එතනයි අපි හදන්න පටන් ගන්න ඕනේ කියන එක එච්චරම කියවෙන්නේ. ඒ කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන එක හදන්න පටන් ගන්නකොට චේතනා තත්වයෙන් ඒ විශේෂයෙන්ම චෛතසික තත්වයටපත් වෙනකොට ඒකෙන්ම තොරණයක් එන්න පටන් ගන්නවා අර අරක බලෙන් නවත්වනවා වගේ නෙවෙයි ස්වාමීන් වහන්ස. ඒක හරි හරි මේ එක්ස්පෙරිමන්ට් එකක් වගේ හරිම මේ ඒකේ ඒක ප්‍රීතිමත් ස්වභාවයකුත් තියෙනවා ඒකේ. ඒකේ ලොකු ජවයක් ඇති වෙනවා ස්වාමීන් වහන්ස. ඒ විදිහට කියලා දෙනවා. ඒක කියා දෙන්න ඉතින් එකක් තමයි Tamanට එතන තියෙන වැදගත්කම දැනিলা තියෙනවා. දැන් සමහර කෙනෙක් කොච්චර ගුණධම් වැඩුවා වුණත් ඒවැ සම්දිසන් දැන් උදාහරණයක් හැටියට ගත්තාම සමහර වෙනවා ගොඩාක් දැනුගත්කම් තියෙනවා. ඒ දැනුගත්කම් තිබිච්ච පමණට උගන්වන්න බෑ. එතකොට උගන්වන්න හරියට බැරි ප්‍රධාන හේතු දෙකක් තියෙන්න පුළුවන්. එකක් තමයි කාරණේ දන්නේ නැති බව. අනිත් එක තමයි ඒක දැනගෙන තිබුණා වුණාට ඒක ශිෂ්‍යයා තුල පිහිටවන්න ඒකේ වැදගත් සම්දිස්ථාන මොනවද? මොකක් කළොත්ද මේක පිහිටන්නේ? කොතනද මේකේ මූලයන් තියෙන්නේ? කොතනද මේකේ සම්දිස්ථාන තියෙන්නේ? මොන මොන තැන්ද වැදගත් තැන්? ඒවා ස්පර්ශ කළොත් තමයි මේ ඊතුරු ටික වැඩෙන්නේ. ඉතින් ඒවා හරියට හඳුනාගෙන තිබුණොත් තමයි අර ටික කියා දෙන්න පුළුවන් තව කෙනෙකුට වැටහෙන හැටියට. ඉතින් එක්කෝ ඒ ප්‍රකාශ කරන කෙනා කාරණේ හරියට වටහාගෙන නැති නිසා කියා දෙන්නද තමන් වටහා ගත්තා වුණත් අනිත් අයට මේක වැටහෙන්න කියා දෙන ක්‍රමේ හරියට තේරුම් ගන්න නැතිනම් ඒත් ඒක ඉතින් ලෝකෙට ඒ විදිහෙන් පැහැදිලි කරන්න පහසු නෑ ඉතින්. ඔය කරුණු දෙකම හේතු වෙන්න පුළුවන්. ගොඩක් තැන්වලදී ඒක කතා නොවෙන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි මම නවතිනවා.